විදිහ ධර්මානුකූල කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර සුවපත් කරගන්න විසඳුමක් ලැබෙන තත්යකටපත් වෙන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. ඉතින් ඒක නිකන් වචනයක් විතරක් නෙවෙයි කොච්චර ප්‍රායෝගික කාරණාවක්ද කියන එක තේරුම් ගන්නට අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. අපි අපිට මේ ලෝකේ එක එක්කෙනාට එක එක්කෙනාට මේ ලෝකයේ දැනෙන හැටි, තේරෙන හැටි, ලෝකය හඳුනා ගන්න හැටි, දකින දේවල් ලෝකය කිව්වහම දකින දේවල්, අහන දේවල්, විඳින දේවල් නේද? ඇහැට ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දිවට ශරීරයට තුලින් අපි ලෝකය අරමුණු කරනකොට ඒ ලෝකයේ තියෙන වස්තුන් පිළිබඳව අපිට දැනෙන හැඟෙන තේරෙන දේවල් ඒ ප්‍රමාණය බොහොම එකිනෙකාට එකිනෙකාට වෙනස්ද නැද්ද? එකිනෙකාට එකිනෙකාට එකිනෙකාට වෙනස්. මම හැමදාම මේ දවස් ටිකේ අපි සාකච්ඡා කරන්නේ චත්තාලීසාකාර භාවනාව පිළිබඳවයි. මේ මේ දින ටිකේ මම මේ කාරණා මතක් කරනවා. මොකද බුදුරජාන් වහන්සේ අපේ චින්තනය වැරදි චින්තනය નિවැරදි කරා. වැරදි විදිහට අපිට මේ ලෝකේ දැනෙන හැටි નિවැරදි කරා. ඒක කලින් දැන් 아무තෙන් කියන්න ඕනේ අපි ධර්මයේ ශ්‍රවණය කරලා බලමු. පංච උපාදානස්කන්ධය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාට අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාට අනුලෝමිකං කන්තිං පටිලබති කියන ආකාරයට අනුලෝමික ශාන්තිය ඇති වෙනවා ඒ තැනත්තාට පංච පාදානස්කන්ධේ හරියට විසිරි විසිරි විසිරි මගේ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ මගේ දේවල් මෙව්වා මගේ දේවල් මේවා මට ඕන හැටියට තියෙන දේවල් කේකේ කේකේ හරියට හිත විසිරෝගෙන නේද ලොකු උත්සාහයක් ගනිමින් අපි කියන්නේ මැරෙන්න හදනවා කියලා නේද මැරෙන්නම හදනවා ඒ තරම් අපිට හැඟීම් තියෙනවා මගේ දේවල් මගේ දේවල් මේවට මෙහෙම වෙන්න දෙන්න බෑ මං කොහොම හදපු දේවල්ද මං කොහොම සකස් කරපු දේවල්ද මං කොච්චර බලාපොරොත්තු තියාගෙන හදපු දේවල්ද කිය කිය මේ ලෝකේ තියෙන අපිට මේකයි ඉවසිල්ලක් සැනසීමක් නේද නිදහසක් තියනවද ඔන්න ඔය වගේ සිතුවිලි හින්දා නේද කවුරුත් ඒ වගේ දේවල් වලට අහු වෙලාද නැද්ද බල අන්තිමට ඉතින් මූණ නරක් කරගෙන නේද මූණ එල්ලගෙන කම්බුල් වල තියාගෙන හරි ගැටළු සහගත තත්ත්වයකට උදා වෙලා ඉන්නේ මැරෙනකම් ඊට පස්සේ පශ්චාත්තාපයෙන් ඉන්නවා පීඩණයෙන්ම ඉඳලා පීඩණයෙන්ම වැරලා යනවා. මේ ලෝකේ සුවදායක తත්ත්වය අත්විඳ ගන්න බැරුව යනවා. වැඩේ වරද්දගෙන ඒකයි. හරිද? අන්න ඒ වැඩේ වැරදිච්ච තැන හොයාගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒක ඒ වැරදීම සාධාරණද කියලා බලන්න ඕනේ. මම කියනවා මේක මේ ටික අපි දැන් කතා කරාට පස්සේ අපිට දැනෙයි මම ඉඳලා තියෙන පිස්සු හැදිලා වගේ කියලා. ඇත්තට මට පිස්සුවා කියන දේ ඉඳලා තියෙන්නේ කියලා දැනේ. බලමුද? ඇත්තද කියලා නේද? ඇත්තද කියලා බලමු එහෙම දැනේද කියලා. හොඳයි. අපිට මගේ කියලා දැනෙන්නේ කොයි වගේ නන්ද? සමහර සාමාන්‍ය දෙයක් මගේ කියලා දැනෙන්නේ. සමහර මගේ නොවන දේවලුත් කාලයක් යනකොට මගේ වගේ දැනෙන්න පටන් ගන්නවා. අපි කියන ඒවාටත් මගේ කියලා. ඒ සිතෙන් අන් අය අන් අය දැන් ගෙදර ඉන්න අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දරුවෝ එහෙම මගේ කියලා අදහසක් කොහොමද තියෙනවද? ඇයි ඒ කියලා බලන්න. එහා පැත්තේ වෙනත් ගෙදරක ඉන්න දරුවෝ මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? එයාලා මට ඕනලාට ඉස්කෝලේ යවන්න පුළුවන්ද? මට ඕනලාට බෑ. නේද? මගේ මගේ අනට කීකරු නෑ. මගේ දරුවෝ යම් ප්‍රමාණයකට කීකරුකමක් තියෙනවා. මට ඕන හැටියට ඒ කට්ටිය මං හදන්නේ. නේද? හා මට ඕන පන්ති වලට යවන්නේ. මට ඕන විදිහට තමයි කටයුතු කරන්නේ. හා එහෙනම් අන්න ඒකින්ද ඒ කට්ටිය මට කීකරුයි කියලා දැනෙන පමණින් ඒ කට්ටිය මට ඕන හැටියට ඉන්න කට්ටියනේ. ඒ කට්ටිය මගේ. නේද? එතකොට මගේ වාහනය කියන්නේ මම පාවිච්චි කරන එක. ඒක මට ඕන හැටියට තියෙන්නේ. අනුන්ගේ එකක් කියන එක මට ඕන හැටියට තියෙන්නේ නැහැ. ඒ වගේ වැඩියෙන් මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා දැනෙන දේවල් ගැන මට මොන හැඟීමක් දෙන්නේ? මගේ කියලා හැඟීමක් එනවා. අඩුවෙන් නම් මට ඕන හැටියට තියාගන්න පුළුවන් මගේ කියන හැඟීම එන්නේ නැහැ. නේද? දැන් මගේ කියලා හැඟීම ආපු දරුවෝ සමහර දරුවෝ ඉන්නවා. සමහර දෙමව්පියන්ට අවුරුදු 18, 19, 20 වෙන විතර වෙන කාලය වෙනකොට කීකරු නැත්තටම නැති වෙලා යනවා. මොනවා කිව්වත් කියන්නේ දැන් අවුරුදු දෙකක් තුනක් හතරක් පහක් බලනවා සමහර දෙමව්පියෝ. බලලා සමහරලාට කියනවා තුන් මාසේ දාන්නේ දීලා අයින් කරලා දැම්මා. නේද? එයා මගේ කෙනෙක්, අපේ කෙනෙක් නෙවෙයි. එහෙම සිතුවිලිය තියෙනවා. නේද? අපිට කීකරු අපි ළඟ ඉන්න අය ගැන මගේ කියන හැඟීම අතර ඇති වෙන අතරේ අකීකරු අය ගැන මගේ කියන හැඟීම ඇති වෙන්නේ. මගේ යාළුවා කියලා කියන්නේ මගේ අදහස් වලට සමානව මං කියන දෙයට එකඟ වෙන අයට අපි කියනවා. නේද? වැඩියෙන් එකඟ වෙන කෙනාට කියනවා හොඳම යාළුවා කියලා. නේද? එයා ගැන මගේ තියෙන හැඟීම වැඩි. වැඩි මං කියන දේවල් වලට තරම් කැමති නැත්නම් වෙන වෙන විදිහ වැඩ නම් කරන්නේ මං ඒ මගේ යාළුවෝ එහෙනම් මගේ කියන හැකියාව නැති වෙන්නේ මං කියන විදිහට තියනවා නම් වගේ නේද එහෙම නේද හරි කුලී නිවසක ඉන්න කෙනෙකුට මගේ කියන හැඟීම ඇති වෙනවද කුලී නිවසට ඇයි දන්නේ ආ ඒක මගේ නෙවෙයිනේ ඉතින් ඒක මං මං කියන විදිහට තියාගත්ත හැකිනේ මට දොරවල් අරින්න පුළුවන් ජනෙල් අරින්න පුළුවන් කැමති විදිහට බඩු ටික තියාගන්න පුළුවන් උත්සවයක් ගන්න පුළුවන් වහලා දාලා යන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන් උයන්න පුළුවන් අස් කරන්න පුළුවන් ඕන නම් අස් කරන්න නැතුව ඉන්නත් පුළුවන් ඒ වුණාට මගේ කියන හැඟීම එන්නෙම නැහැ ඇයි අයිතිය නැහැ මොකක්ද හන්නේ අයිතිය කියන්නේ අයිතිය තිබ්බනම් මොනවද තව කරන්න පුළුවන් අයිතිය තිබ්බනම් හැඩේ වෙනස් කරන්න පුළුවන් ඒකේ නේද ඇයි මට ඉස්සරහා කරලා වෙන විදිහකට හදන්න පුළුවන් නේද අයිතිය නැත්තම් බෑ අයිතිය තිබ්බනම් වෙන පාටක් ගන්න තිබ්බා. අයිතිය තිබ්බනම් කුසිය ලොකු කරන්නත් තිබ්බා. <laughs> නේද? වෙන කෙනෙකුට පවරන්නත් තිබ්බා. නේද? කැමති වෙලාවක යන්නත් තිබුණා, වෙන කෙනෙකුට දෙන්නත් තිබුණා. දැන් හැබැයි අයිතිය නැති හින්දා යන්න කිව්වොත් යන්නත් වෙනවා. නේද? ඒක ඔන්න ඔය ලක්ෂණ ටික තියෙනවා නම් මගේ වෙන්නේ නැහැ. මං කැමති විදිහට මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා කරන්න බෑ. කුලී නිවසේ ඒව බෑ. නේද? හා තමන්ගේ ශරීරයට කාගේ ශරීරය කියලාද කියන්නේ? දැනෙන්නේ කොහොමද අපිට? මගේ ශරීරය කියලා නේද? දැන් අර මේ කුලී නිවසක ඉන්න කෙනෙක්ගෙන් කෙනෙකුට අපි කියනවා ඔයාගේ කුස්සිය පොඩි වැඩි නේ කියලා. ඒතරේ අපිට මොනවා කියයිද? කරන්න දෙයක් නැහැ නේද? තියෙන විදිහට තමයි. මගේ නෙවෙයිනේ. ගේ ගාලා තියෙන පාට හොඳ නෑ නේ කියනවා. එතකොටත් මොකද කියන්නේ? මොනවා කරන්නද කරන්න දෙයක් නෑ නේ කියලා කියනවා. නේද? හොඳයි. ඒ කියන්නේ කරන්න දෙයක් නැහැනේ. මොනවා කරන්නද කියලා කියවෙනවා නම් මගේ වෙන්නේ මගේ වෙන්නේ නෑ නේද? හොඳට විශ්වාසද? කරන්න දෙයක් නෑනේ කියලා කියනවනම් මගේ වෙන්නේ නෑ. කන්නාඩිය මුණ බැලුවද? හොඳද? හොඳද හොඳ මදිද? මොකද කියන්නේ? හොඳ හොඳ මදි නේද? නැත්නම් ඉතින් ආය නේද මගුල් ගෙවල් වල එහෙම යනකොට ආය හදන්න වෙන්නේ ඒකනේ. එහෙනම් හොඳ මදි. ඒතර මම අහනවා හොඳ මදි මූණ තියාගෙන ඉන්නේ ඇයි? ආ මොනවා කරන්නද කරන්න දෙයක්? එහෙනම් මූණ මගේ කියන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. එහෙනම් මම අහනවා සුදු වැඩි ඉන්නේ. කවුරු හරි අපිට කියන සුදු වැඩි ඉන්නේ. කළු වැඩි ඉන්නේ. කෙට්ටු වැඩි ඉන්නේ. මහත වැඩි ඉන්නේ. උස වැඩි ඉන්නේ. කොට වැඩි ඉන්නේ. මොකද කියන්නේ? කරන්න දෙයක් නෑ කරන්න දෙයක් නෑ එහෙනම් මේ ශරීරය මගේ කියලා ගන්න පුළුවන් දැන් අපි හිතමු කෙනෙකුට අවුරුදු 30යි. එයාට තීරණයක් ගන්න පුළුවන්ද 35 වෙනකොට මගේ පෙනුම මෙන්න මේ වගේ වෙන්න ඕනේ. 35 දී මගේ පෙනුම මෙහෙමයි මම තමයි සැලසුම් කරන්නේ. 40 දී මේ පෙනුම 50 දී මේ පෙනුම එහෙම පුළුවන්ද? බෑ. එහෙනම් ඒක කාට ඕන හැටියට යන එකක්ද? මට ඕන හැටියටද? නෑ නෑ එහෙනම් මේ කය කියන එක නැත්නම් රූපය කියන එක ආත්මද අනාත්මද මං හිතුවට මෙහෙම වේවා කියලා වෙන්නේ නෑ මං නොහිතුවට මෙහෙම නොවේවා කියලා වෙන්නේ නෑ මට ඕන විදිහට රවුමේ අරන් යන්න බෑ ඒක නේද මට පුළුවන් නම් මෙහෙම මට ඕන විදිහට මට ඕන විදිහට තමයි මේ ටික යන්නේ කියලා අතීතේ ඉඳන් වර්තමානයේ හරහා අනාගතය දක්වා යම් කොටසක් අරයි යන්න පුළුවන් නම් අන්න මගේ කියන්න පුළුවන් මගේ ආත්මයයි කියලා කියන්න පුළුවන්. එහෙනම් රූපය කියන එක ආත්මද අනාත්මද? ඒතර මේ ශරීරයට මගේ කියන්න බෑ. නේද? බෑ නේද පැහැදිලිවම? එහෙනම් මෙච්චර කල් කිව්වේ මෙච්චර කල් කිව්වේ මගේ මනසට මේක දැනුනේ නැති හින්දා නේද? නැති දෙයක් තියෙනවා වාගේ දැනෙන්නේ කාටද? මොන් බලන්න දැකලා තියෙනවද? සමහර උන්මත්තක මිනිස්සු ඔය ඔය කොහේ හරි අයිනක තියෙන පේමන්ට් එකක් උඩට නැගගෙන මහා රැස්වීමක් වගේ කතා කරනවා. ලොකු දේශපාලඥයෙක් කතා කරනවායි කතා කරනවා. ඇයි? එයාට තියෙන උන්මත්තක භාවයේ හින්දා ඉස්සරහා ගොඩක් කටි ඉන්නවා වගේ තමයි යාර දැනෙන්නේ. ඒකද එයා අතපය දික් කර කර හරි හැංගීමෙන් කතා කරනවා. හරිද? ඒ කියන්නේ නැති දෙයක් තියෙනවා වගේ දැනෙනවා නම් අපි මොකද්ද කියන්නේ යාට? නැති දෙයක් තියෙනවා වගේ දැනෙනවා නම් මොන ස්වභාවයද? ආ එතකොට ආයි ඉදිරිට කියන්න ඕනේ හරි. එතකොට එහෙනම් ඔන්න මම කිව්වේ කලින්ම පටන් ගත්තේ. උන්මත්තක ස්වභාවයේ தත්ත්වය මෙහෙන් බලන්න. මේ ශරීරයවත් මගේ කියලා ගන්න බැරි කොට අපි මොකද කරේ? මේ ශරීරයවත් මට මගේ කියලා ගන්න බැරි බැරිකම තියෙද්දී මොකද කරේ? අනිත් අයගේ ශරීරත් මගේ නෙමෙයි වට කිව්වේ මගේ මගේම කියලා කිව්වා. නේද? තවත් අයගේ ශරීර වලට මගේම කිව්වා. ඒ ඒ කියන්නේ ලොකු වැරදිමක්ද නැද්ද? ඒවා ආත්ම කොට ගත්තා. මට ඕන හැටියට තරහ යන්න පුළුවන් ඒවා කියලා හිතුවා. හ්ම්. දත් මිටි කෑවා කියලා කඳ පාත් වෙනවද? නෑ. ඒක කරන්න බැරි දෙයක්. කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියලා ගත්තාම අන්තිමට මොකද වෙන්නේ? වෙහෙසයි, මහන්සි, එපා වෙනවා. ඇයි වැඩක් නෑ ප්‍රතිඵලයක් නෑනේ. එපා වෙනව නේද? මං අහලා තියෙනවා මේ අතොත් කියන මට දැන් එපා වෙලා කියලා. හුඟාක් අය කියනවා මට දැන් ඇති වෙලා එපා වෙලා කියලා. මොකද ඒ? දැන් අවුරුදු ගාණක් ඉස්සෙ කරන් හදලා තියෙන මොකද්ද? කවදාකවත් මගේ කරගන්න බැරි දේවල් මගේ කරන්න මගේ කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. මේ ශරීරය සහ අනුන්ගේ ශරීරය මගේ කරගන්න උත්සාහයක් අරගෙන ලොකු අමාරු ගැටලයි ඔය ඉන්නේ. ඊළඟට ඊළඟකට යන්න. ඊළඟ එක මොකද්ද? වේදනාව. නේද? මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පහ පිළිබඳව අපි පිරික්සලා බලන්න ඕනේ. මේ අපි අද කතා කරන්නේ චත්තාරීසාකාර භාවනාවේ තියෙන 22 වෙනි භාවනා වාක්‍ය අනත්තතෝ කියන එකයි. හරිද? අනාත්ම ආත්ම වශයෙන් ගන්න බෑ කියන එකයි. හොඳයි. ඊළඟට ගන්නවා වේදනාව. වේදනාව මගේ දන්න. මගේ නම් කාට ඕන හැටියට තියෙන්න ඕනේ. මට ඕන වෙලාවට ඇති කරගන්නත් පුළුවන් වෙනවා මට ඕන වෙලාවට නැති කරගන්නත් පුළුවන් වෙනවා. කවුරුවක්වත් මේ ලෝකේ දුක් වේදනා වලට කැමතිද? චුට්ටක්වත් නෑ. නේද? ඔය ශරීරය අභිබවා ඔය මගේ කියලා හිතෙන ගතිය නේද? අභිබවා මට අයිති නැති මට එපා කියද්දි මට දරුණු ආකාරයේ සිතුවිලි ඇති වෙද්දි හරියට දුක් ඇති වෙද්දි එක දිගට එක දිගට එක දිගට මේ ශාරීරියේ දුක් වේදනා ඇති වෙනවද නැද්ද වෙලාවකට ලත්කැක්කුම්, කාංකැක්කුම්, බඩේකැක්කුම්, හිසේකැක්කුම් ආදී වශයෙන් කකුල්කැක්කුම්, කොන්දේකැක්කුම් නේද? ඒ වේදන ඇති වෙනවද නැද්ද? ඒ විතරක් නෙවෙයි මානසික වේදනත් ඇති වෙනවද නැද්ද? ඉතින් ඒවා මගේ නම් මට පුළුවන් වෙන්න ඕනේ විඳින්න නැතුව ඉන්න. මේවා එන්න එපා හොඳ ඒවා විතරක් එනවා. නේද? වේදනාව කියලා මෙතන මේ ශරීරයේ මගේ මේ මං කියලා ගත්ත ශරීරයේ මේ කය ගත්තොත් එහෙම ඒක මට ඕන හැටියට තියෙන එක නෙවෙයි. එහෙනම් ඒක මගේ වෙන්නේ නෑ. කොහොමත් මේක මගේ වෙන්නේ නෑ. වේදනා සංතතිය ගත්තොත් මෙතන දැන් මගේ කියලා කියන කය කය මගේ නෙවෙයි නම් දැන් ඉතින් වේදනා ටික ගත්තා. වේදනා ටික ගත්තාම ඒවත් කොහොමද මට ඕන වෙලාවට එන්නෙත් නෑ මට ඕන වෙලාවට යන්නෙත් නෑ මට ඕන විදිහට පවත් ගන්නත් බෑ. නේද? හිතුවක්කාරද නැද්ද? අපි කවුරුත් කැමති සැප වේදනා. සැප වේදනා එන ඒවා තියනවද? මේ මල් පොකුර දිහා බලනකොට සැප වේදනාවක් ඇති වෙනවා මල් පොකුර අයින් වෙනකොට මේක නැති වෙනවා ඊළඟට ඒකින්ද දුක් වේදනාවක් ඇති වෙනවා එන දුක් වේදනාව පින්වත්නි අපිට දරා ගන්න බෑ දරා ගන්න බැරි තරම්ම අපහසු තත්ත්වයක් තමයි දුක් වේදනාවේ තියෙන්නේ පිළිගන්නවද නේද එතකොට සැප වේදනා පවත් ගන්නත් බෑ දුක් වේදනා නවත්ත ගන්නත් බෑ සැප වේදනා පවත් ගන්නත් බෑ ආපු එන දුක් වේදනා නවත්ත ගන්නත් ආපු සැප වේදනා නවත්ත ගන්නත් බෑ ආපු දුක් වේදනා නේද යවන්න බෑ එන එන එක බාර ගන්න වෙලාද නැද්ද ඔය දුක් වේදනා එන්නේ මගෙන් අවසරයක් ඇතුවද නෑ මම කියලා මගේ කියලා ගත්ත මේ කොටසක් අපි අල්ලගෙන ඉන්නේ මේ අල්ලගෙන ඉන්න කොටස විනිවිද හාරගෙන බලහත්කාරයෙන් එපා කියද්දි නේද අයියෝ ඉවසන්න බෑ අම්මෝ කියද්දි ඇති වෙනවා. ඉතින් ඒක මට අයිති එකක්. මට අයිති එකක් නම් කොහොමත් ඒ වගේ ඇති ඇති වෙනකම් මම බලන් මට කරගන්න දෙයක් නෑ. මට විරුද්ධව මගේ අභිමතයට පටහැනිව සකස් වෙනවා. මගේ අභිමතය දුක් විඳින්න නෙවෙයි. නේද? ඉතින් බොහෝ ශාරීරික දුක් වේදනා හටගන්නකොට මට කර කියා ගන්න තේ නැතු වෙනවා. තේරුණාද? එහෙම නේද? හා. එහෙනම් වේදනාව කියන එක ආත්මද අනාත්මද? හෙට උදේ මට මේ වගේ වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ, මේ පැත්තෙන් මේ සැප වේදනා ටික දෙන්න, මේ දුක් වේදනා ටික අයින් කරන්න කියලා <laughs> මට ඕන විදිහට පවත්වාගෙන යන්න පුළුවන්ද? මෙසේ වේවා නොවේවා කියලා පවත්වාගන්න බැහැ. එහෙනම් මගේ වෙන්නේ සංඥා කොහොමද දන්නේ? සංඥා කියන්නේ හඳුනා ගැනීම නේද? සංඥා කියන සිද්ධිය උතන සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. නේද? අපි බලමුද මේ ආයත ඕන විදිහට සිද්ධ වෙන්නේ කියලා පරීක්ෂණයක් තියෙනවා කරලා බලමු. නේද? දැන් මගේ ළඟ සිද්ධ වෙන වැඩක් නේ සංඥා කියන්නේ. ඔන්න බලන්න හා පුළුවන් නම් Tamanට ඕන හැටියට නවත්ත ගන්න බලන්න. ඔන්න මම දැන් මෙහෙම කියනවා. අරලිය මල. පීච්ච මල. වද මල. ඔහොම කියනකොට මොකද වෙන්නේ? ඒක මතක් වෙනවා හඳුනා ගන්නවද නැද්ද? නවත්ත ගන්න පුළුවන්ද? මම බලන්න දෙල් කොස් එහෙනම් ඔතන සංඥාව කියන එක කාට වුණ හැටියට දැන් මේ වෙලාවේ වෙන්නේ? මෙයාට මං කිව්වේ ඒක එන්න දෙන්න නැතුව තියාගන්න කියලා. පුළුවන්ද? <laughs> නේද? මම මෙහෙන් වචනයක් කියනකොට බාහිර වචනයට අනුකූලව ඔහි සංඥාව හැදෙනවා. නේද? මට නවත්ත ගන්න බෑ ඒක නවත්තන්න බැරි මට නවත්තන්න බැරි ගැලීමක් ලෝ එකක් මෙතන තියෙන්නේ නේද මට ඒක නවත්තන්න බැරි ගැලීමක් ඒක වෙනත් හේතු හින්දා සකස් වෙන එකක් සංඥාව කියන්නේ මම හැමදාම කියන්නේ විභාගයට යනවා කියලා ගියා ප්‍රශ්න පත්‍රය දැක්කා වෙනදත් නම් එකපාරටම මතක් වෙන දේවල් ඕනම වෙලාවෙ හා එන්නේ නැහැ <laughs> නේද එහෙනම් ඕන වෙලාවට ගෙන්න ගන්න බෑ විභාග ඉවර වෙච්ච ගම මේ මතක් වෙනවා ඕන වෙලාවට එන්නේ නැහැ ඕන වෙන වෙලාවට එනවා. මල ගෙදරක් වුණාම අමතක කරන්න උත්සාහ කරනවා නේද? අපි අපි අතීතයේ පීඩාකාරී දේවල් අමතක කරන්න උත්සාහ කරනවා. ඒ වුණාට නේද? මගේ අකමැත්ත තියාගෙනම සංඥාවල් එනවද නැද්ද? අයියෝ. එහෙනම් ඒක මගේ එකක්ද? සංඥා ගොඩ කියන්නේ මගේ එකක්ද? නෑ. ඒක මට අයිතියක් නැතුවම සිද්ධ වෙලා මට අයිතියක් නැතුවම නැති වෙලා යන එකක්. එහෙම නේද? එහෙනම් මගේ සංඥාවක්වත් මෙතන සිද්ධ වෙන සංඥාවක්වත් මගේ කියලා ගන්න බැරිකොට අනුන්ගේව අනුන්ගේව එයාටවත් එයා තියාගන්න බැරිකොට මට ඕන හැටියට තියාගන්න පුළුවන් බෑ එහෙනම් සංඥා පිළිබඳ මට යම් අදහසක් තිබ්බනම් මේ වෙනකන් ඒක වැරදිද නැද්ද ඒක මගේ කියන්න පුළුවන් කමක් නැහැ එතකොට උන දැන් රූප වේදනා සංඥා කියලා කිව්වා සංකාර කියන්නේ මොනවද හිතේ ඇති වෙන එක එක එක එක චේතනාවල් හැඟීම් හරි ඒවට කියනවා සංස්කාර කියලා. ඒව කොහොමද දන්නේ? මට ඕන වෙලාවට එනවා මට ඕන වෙලාවට නැති වෙනවා එහෙමද? මට ඕන වෙලාවට එනවද? සමහර දේවල් හරියට මට වේදනාකාරී රළු පිච්චෙන දැවෙන සංස්කාරයන් සකස් වෙනවා. උදාහරණයක් තරහ. හුඟක් අය මට ඇවිල්ලා කියනවා තරහ යන එක තමයි අප්පා වැඩේ. මේක නවත්ත ගන්න මට බෑනේ. නේද? රාග ආදී ක්ලේශ ධර්මයන් නවත්ත ගන්න බෑ. ආදරය ඇති වෙන එක නවත්ත ගන්නත් බෑ. ඇතිවෙච්ච ආදරය අයින් කරන්න ඕන උනාට අයින් කර ගන්නත් බෑ. තරහ ඇති වෙන එක නවත්ත ගන්නත් බෑ. ඇතිවෙච්ච තරහ නේද? මං මං මං මං තව පොඩ්ඩකින් ඔන්න හිතේ තියෙන තරහ පැත්තකින් තියලා එනවා. කියලා එහෙම අයින් කර ගන්න බෑ. නේද? අපිට පාර යන්නවත් නැහැ. හරිය කරදරයි මේ සංස්කාරය කියන එක බලන්න මොහොතකට හිතලා මේක දැනුණොත් පින්නත් මේ වෙහෙස තේරෙනවා අපිට. හරිද? මේ ලෝකේ ජීවත් වෙන අපිට කොච්චර අමාරුවෙන්ද අපි ඉන්නේ කියලා. හිතේ ඇති වෙන චේතනාවල් නෙවෙයිද මේ ශරීරය උස්සන්නේ. ඇවිද්දවන්නේ. කතා කරවන්නේ. නේද? නොයේකුත් ආකාරයේ කායික වාචික මානසික සිද්ධීන් සිද්ධ වෙන්නේ හිතේ ඇති වෙන සංස්කාරය අනුවද නැද්ද? නේද? හරි. දැන් පාර යනකොට පින්වත්නි උදේ පාන්දර නැගිටලා පාර යනකොට පේන පේන දේවල් අනුව ඇහෙන ඇහෙන දේවල් අනුව විඳින විඳින දේවල් අනුව හිතේ එක එක එක එක ආකාරයේ සැකසීම් සිද්ධ වෙනවා අත්දැකලා තියෙනවා නේද? තේරෙනව නේද? එක පාටම රාගය ඇති වෙනවා එක පාටම දේශය ඇති වෙනවා එක පාටම ඊර්ෂ්‍යාව ඇති වෙනවා ක්‍රෝධය ඇති වෙනවා ආසාවල් ඇති වෙනවා එක එක එක එක සිද්ධිය සිද්ධ වෙනවා. එහෙමද නැද්ද? නේද? මට නවත්ත ගන්න පුළුවන්. එතකොට මම මේකට හැමදාම කියන්නේ දෙබර කූඩයක් අරගෙන පාර යනවා වගේ කියලා. ඇවිස්සෙන පොඩ්ඩක් තාම. නේද? ඇවිස්සෙන තමන්ටත් සිදෙනවා අනුන්ටත්. ඇවිස්සෙන ස්වභාවය තියෙනවා දුවිල් ගොඩක් වගේ. එක එක විදිහට ඇවිස්සෙනවා. මේ බලන්න අපි ඉතින් අපි හොඳින් හිටියා. ඊළඟට කවුරු හරි ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා හොඳ ලොකු කන්ටක් කියනවා. අපේ කට්ටිය මෙහෙමයි මෙහෙමයි කියලා කියනකොට මගේ පැත්තෙන් මොකද වෙන්නේ? ඒ පැත්තෙන් එහෙම කියනකොට මේ පැත්තෙන් ලොකුකම වෙනවා. එතකොට ඇයි අපේ කියලා පටන් ගන්න. දැකලා තියෙන ලොකුකම් තරග එහෙම. සමහර දෙන්න දෙන්න එකතු වුණාම අපේ කීරෝ ගන්නව අහන් ඉන්න හැට තමයි ඒකේ ලස්සන පේන්නේ. නේද? ඈ උඩ පැන පැන කියන්නේ කියන්නේ මොකද අර අර ලොකුකම යට යන්න මෙහෙන් එකක් කියනවා ඒකට යට යන්න තව එකක් කියනවා. මේ මොකද ඒ තමයි ඒ ඒ කෙනාගේ හිතවල ඇති වෙන සංස්කාරය නේ. ගෙදර යන්න කියලා එළවලු බෑග් එකක් අරගෙන බර බෑග් එකකුත් අරගෙන හැන්දෑවේ මොකද කරන්නේ වේගෙන් යනකොට හරි අර සතා සත්තු ඉන්නේ චුටි චුටි සත්තු එලි වලට අහු වුනහම ඒක වටේම කරගන්නේ අන්න ඒ වගේ මම දැකලා තියෙනවා සමහර දවස් වලට රූපවාහිනී තීරයක ක්‍රිකට් මැච් එකක් හරි වටේට මී මැස්ස පොදිය වාගේ මොකද වෙලා තියෙන්නේ ආ සංස්කාරය හැටි මොකද උනේ බස් එක මතකත් නැහැ, පරක් වෙනව මතකත් නැහැ, මොකවත් නැහැ. අරකට ඇදීලා ගිහිල්ලා එබි එබි ඉසිසි බහගෙන මොකද වෙන්නේ ඒ තමයි මේ ඒ පැත්තට ඇලීමක් විතර. පාඩම් කරන්න කියලා ගෙදර ගිය ළමයා හරි. හොඳ අදිස්ථානයක් ගත කරගෙන පාඩම් කරන්න කියලා ගියේ. ගිහිල්ලා නේද පිරිසිදු වෙලා සාලේ හරහා කාමරයට යන්නයි ගියේ. පාඩම් කරන්න. යනකොට මොකද උනේ? දාලා තියෙන රූපවාහිනිය ඇදලා ගත්තා. එහි කතරේ අද සංස්කාරය නේද මේ ඇති වෙන සැකසීම මාව කොහේ අරන් යයිද කියලා කියන්න බෑ. තව පොඩ්ඩකින් මොනවා වේද කියන්න බෑ. අද හැන්දෑව මොනවා වේද කියන්න බෑ. සමහර ඇත්තෝ තුල ඇති වෙන සංස්කාරය තාත්තා මරලා දානවා. අම්මා මරලා දානවා. නේද? බිරිඳ මරලා දානවා. ගෙවල් වලට ගිනි තියනවා. පොඩි අයට කරදර කරනවා. ඒකුත් දේවල් සිද්ධ වෙන්නේ ඇතුළාන්තය ඇති වෙන සංස්කාරය නවත්තන්නවත් පවත්තන්නවත් එයාලට බැරි හින්දා. හරිද? එහෙනම් ඒවා එයාලගේද? මගේත් බැති වෙනවා මගේද? ඒවා මගේ කියලා ගන්න මගේ කියලා ගන්න පුළුවන් නම් මං අඬන්නේ නැහැ. ඇඬෙන සංස්කාරයන් ඇතුළේ යනවා යනවා යනවා. ඕ ඇඬෙන ඒවා මෙහෙන්න එපා. හොඳ ඒවා විතරක් වෙනවා. සන්තෝෂයෙන් ඉන්න ඒවා විතරක් වෙනවා කියලා මට පුළුවන් වෙන්න ඕනේ. නේද මේක අයින් කරන්න. එහෙම පුළුවන්ද? එනේ මේක බාර ගන්න වෙලා. ඒකද වෙලාවකට අපි hina වෙනවා වෙලාවකට අඬනවා. වෙලාවකට ප්‍රසන්න මුණක් තියෙන වෙලාවකට කොරහක් වගේ. එල්ලිච්ච මුණක් තියෙනවා. මොනවද කරන්නේ මොකද මොනවද කරන්නේ එහෙනම් ඒක මගේ වෙන්නේ නැහැ ඊළඟට අන්තිම එක විඥානය චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා තියෙන මේ විඥාන විඥාන කියලා කියන්නේ මොනවද ඇහි ඇති වෙන පෙනීමේ දැනීම කනේ ඇති වෙන පෙනීමේ දැනීම සෝත විඥානය ගහන විඥානය ජීව විඥානය ඒ විදිහට විඥානේ මගේ දන්නේ මට ඕන හැටියට දන්නේ තියෙන්නේ නේද ඔන්න කාලයකට කියනවා කාලයකට කියන මගේ ඇහි පෙනීමේ දැනීම දැන් අඩු වෙලා කියලා කියනවා. ඇසීමේ දැනීම අඩු වෙලා කියනවා. ඒ මදිවට මම හැමදාම කියනවා කැමැති සද්දත් අහන අකමැති සද්දත් අහන ගතිය තියෙනවද නැද්ද? නේද? ඉපදිච්ච දවසේ ඉඳන් ඇහෙන ඇහෙන ඔක්කොම අහන්න වෙලා තියෙනවද නැද්ද? මගේ කන නම් මට වෙලාවකට ඕෆ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. වොලියුම් අඩු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? එහෙම පුළුවන්ද? බෑ. ඒ මොකක්වත් කරගන්න බෑ. විඥාන උපදින එකේ තීරකයා මම නෙවෙයි. දැන් මේ වෙලාවේ චක්කු විඥාන උපදින්න ඕනේ, මේ වෙලාවේ සෝත විඥාන උපදින්න ඕනේ කියන තීරකයා මමද? නෑ. ඒක මාව යට කරගෙන මාව අභිබවා මේ විඥානයන්ගේ හට ගැනීම තියෙනවා. එහෙනම් මේක තුල සිද්ධ වෙන විඥාන පෙරහැරවක්වත් මගේ කියලා ගන්න පුළුවන්කම නැහැ. එහෙනම් එහා පැත්ත කොහොමද බෑ. එතකොට මම අහන මේ අතංගේ මොනවද මගේ? මේ ලෝකෙ මොනවද මගේ? කුලී නිවසට මගේ කියලා කියන කට්ටියක් ඉන්නවා. මගේ කියලා දැනෙන කට්ටියක් ඉන්නවා කුලී නිවසට. ඒ තමයි කවුරු හරි දරුවෙක් ඉන්නවා කියලා හිතන්නකෝ දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්න දෙමාපියෝ කුලී නිවසක ඉන්නේ. මේ තාත්තලා මේ දරුවන්ට කියලා නැහැ මේක කුලියට ඉන්නේ කියලා. එයාලා හිතාන් ඉන්නේ එයාලා හිතාන් ඉන්නේ කැලෑගේ කියලා. ඒක වැරදීමක්ද නැද්ද? ආ නොදන්නාකම හින්දා නොදන්නාකම හින්දා මගේ නොවන දේවල් මගේ කියලා හිතෙනවා. ඔන්න බලන්න ওই වාක්‍ය බලන්න නොදන්නාකම හින්දා මගේ නොවන දේවල් මගේ කියලා හිතෙනවා. දැන් ඔය ඒ විදිහට අපිට මේ ලෝකේ ගොඩාක් දේවල් මගේමයි කියලා හිතෙන්නේ මොකක් හින්දාද? මගේ නෙවෙයි කියලා නොදන්නාකම හින්දා. එනේ අපේ හිතට වැටහිලා නැහැ ඒක මගේ නෙවෙයි කියලා. ඒකින්ද මගේ කියලා හිතෙනවා. ඒකින්ද වැළඳ ගන්නවා. ඒකින්ද ඒවත් එක්ක සතුට වෙනවා. නේද? නොදන්නාකම හින්දා මගේ කියලා දේවල් මගේ කියලා මගේ නොවන දේවල් මගේ කියලා හිතෙනවා. හිතෙනවා. නොදන්නාකම හින්දා. හරි නේද? හරි. නොදන්නා දේවල් මගේ නොදන්නාකම හින්දා මගේ නොවන දේවල් මගේ කියලා හිතුණා කියලා කවදාකවත් මගේ වෙනවාද? අර කුලී නිවසේ ඉන්න ළමයි මගේ ගේ කියලා හිතුවා කියලා කවදාකවත් එයාලගේ වෙනවද? නෑ. එහෙම නැගේක හිතලුවක් විතරයි. අපි මේ ජීවිතේ මගේ මගේ කියලා අල්ලාගෙන ඉන්න මේ පංච උපාදානස්කන්ධය කවදාකවත් මගේ වෙන්නේ නෑ. ඒකයි ඔය මලමිලි ළඟ ඔච්චර කෑ ගහන්නේ. අන්තිමට මලමිනිය මගේ කරගන්න බැරුව මැරෙන්නම හදනවා. යටි ගිරියෙන් කෑ ගන්නවා නේද? හෙල්ලෙන්නේවත් නැහැ. හ්ම්. ඒකද මැරෙන්න කලින් මැරිලා ඉන්නේ කියලා තේරුම් ගත්තා නම් හොඳයි. <laughs> අපි මැරුණාමනේ තේරෙන්නේ අපිට මේක මගේ කරලා ගන්න බෑ කියලා ඊට කලින්ම තේරුම් ගත්තාම හරි මගේ කියලා මගේ කියලා ගන්න බෑ කියලා මේ ලෝකෙ කිසිම දෙයක්. අන්න ඒක තේරුම් නොගත්ත හින්දා අපි බලාපොරොත්තු ඇති කරගත්ත පින්නත්. බලන්න ඔන්න ඔය දැනෙන දැනීමට කියන වැරදි දෘෂ්ටියක් කියලා. හරි? එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා අපි නිවැරදි දෘෂ්ටිය ඇති කරගත යුතු වෙනවා. හ්ම්. නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න වෙනවා. ධර්මයේ ශ්‍රවණය කරලා. හරි? ඒක ඒක තමයි අපි කොහොම හරි කරගන්න ඕන වැඩේ. මෙන්න මේ මගේ කියලා මට දැන් ඒ කියන්නේ අපේ හිතවලට අපිට එක දෙයක් එක දෙයක් තීරණයකට එන්න මගේ හිතට මේ ලෝකය දැනෙන විදිහක් තියෙනවා. ඒක හරියටම හරි කියලා හිතන්නේ. නේද? ඒ කියන්නේ වෙනස් විදිහකට දැනලා තියෙනවා. මගේ නොවන දේවල් මගේ විදිහට දැනලා තියෙනවා. එහෙනම් මේක පැහැදිලිවම බහැර කරන්න ඕනේ. තත්ත්වයක්. මේ தත්ත්වයට පත්වීමෙන් ලැබෙන ලාභය බලන්න කොච්චරද කියලා. මෙතන තරහ ඇති වෙන්නේ මට ඕන විදිහටද? මට ඕන වෙලාවටද? තරහ ඇති කරගන්න එක මගේ වැඩක්ද? ඒක මගේ වැඩ නෙවෙයි. හොඳට විශ්වාසයක් නේද? මගේ වැඩක් නෙවෙයිනේ. හරියට නිකන් මොකක් වගේද? මගේ මූණේ gediyak ඇවිල්ලා. ඒක මං කරගත් එකක්ද? නෑ. මට තරහ ඇවිල්ලා. ඒක මං කරගත් එකක්ද? නෑ. දෙකම මං කරගත් එකක් නෙවෙයි. අපේ ගෙදර ඉන්න කෙනෙක්ගේ මූණක ගෙඩියක් ඇවිල්ලා. ඒක එයා කරගත් එකක්ද? නෑ. ඒකෙන් තමයි තරහ යන්නෙම නෑ. එයාගේ එයාගේ මූණේ තියෙන ගෙඩිය දැක්කට මට තරහ යන්නේ නෑ. ඇයි ඒක එයා කරගත් එකක්? නෙවෙයි. අපේ ගෙදර ඉන්න කෙනෙක් මට වේගෙන් බයින්ඩ් පටන් ගන්නවා. ඒක එයා කරන දෙයක්ද? එයාට තරහ ඇවිල්ලා එයාට ඇවිල්ලා තියෙන තරහින්ද බයින්නේ? එයාට ආපු තරහ එයා කරගත් එකක්ද? එයා කරගත් එකක්ද? නෑ එයාට ආපු එකක් මට වගේම තමයි. එහෙනම් මොකක් වගේද? gediy වගේමයි. මූණේ gediyක් ඇවිල්ලා තියෙනවා දැක්කහම මට තරහ යන්නේ නෑ වගේ. එයා තරහෙන් මට බයින වෙලාවේ මට තරහ යන්නේ නෑ ඔන්න ඔය අවබෝධය තියෙනවා. හරිද? තේරෙනවද මේ අවබෝධය කොච්චර වටිනවද කියලා තමයි. මූණේ gediyak ඇවිල්ලා තියෙනවා දකින්නට ඉන්නවක පොඩ්ඩක් කියලා ගිහිල්ලා හොඳ යකඩ ඇණයක් ලිපට දාලා රත් කරලා ගෙනල්ලා අර මූණට නේද අර තුවාලෙට දාලා ජර ජර ගාලා ඒ ඒ වගේ ඒ වගේ එහෙම කරනවද? ඒ වගේ කරනවනම් අපි මොන වගේ මිනිහෙක් කියලාද කියන්නේ? පීසෙක් කියනවා නේද? පීසෙක් <laughs> කියනවා. ඒ වගේ අර තරහා යන තරහා ගිහිල්ලා තියෙන මනුස්සයා දැකලා එයාගේ තරහා වැඩි වෙන විදිහට මේ පැත්තෙන් එයා එකක් කියනකොට 10ක් කියනවනම් හරියට මොකක් වගේද? අර වගේ වැඩක් කරනවා වගේ තමයි. නේද? හ්ම් මොහොතකට හරි දැනනවා නම් මේ කියපු දේ තුල මොකක් හරි වෙනසක්. නේද? මානසික විප්ලවයක්. මනසේ ඇති වෙන වෙනස සිද්ධ වුණොත් මේ ලෝකේ සාන්ත වෙන්න පුළුවන් දෙයිද? අනිත් අයගේ තරහින්ද කොච්චර ওই පැත්තට තරහවද? අනිත් අයගේ වැරදි වැඩින්ද කොච්චර ওই පැත්තට තරහවද? ඒතකොට වැරදි වැඩ කරලා තියෙන කවුරුවක්වත් පිච්චිලා තියෙන්නේ අපරාධනේ නේද වැරදි වැඩ කරලා තියෙන කවුරුවක්වත් නම් මෙහි මෙහි පිච්චි පිච්චි දලා තියෙන කවුරුවක්වත් මම දැකලා තියෙනවා හරියට වාහනවල යනකොට වැරදි විදිහට කවුරු හරි අපි යන වාහනේට තමන් යන වාහනේට වැරදි විදිහට කවුරු හරි මෙහෙම දාගෙන යනවා ඉතින් එයා ගියායි ඉතින් ගියා මෙයා දත් පුට්ටු වෙලා මෙහි පරුස වචන කියලා නේද හ්ම් තනියම විඳවනවා අපරාධද නැද්ද <laughs> මේ වගේ ගොඩාක් ලොකු වැරදීමකයි අපි ඉන්නේ පින්නත් නේ මේ වැරදීම හින්දා අපි හරිය නොසන්සුන්. හරියට වැඩ අපිට. මොකද මගේ නොවන දේවල් මගේ කියලා තියාගන්න උත්සාහ කරනවා. නේද? මේ උත්සාහය හින්දා වෙච්ච අකරතැබ්බය මම පොඩ්ඩක් පැහැදිලි කරන්නද? ලහට ගෙම්බ එකතු කරනවා කියන එක අහලා තියෙනවද? ගෙම්බ 12ක් විතර ඉන්නවා. දෙන්නේ කරන් කූඩේට දානකොට හතර දෙනෙක් පැනලා ඉතින් මෙයා වේගෙන් දුර දුර හතර දෙනා මල්ලාගෙනවා මේකට දානකොට ආය තුන් දෙනෙක් පැනලා ආය දුවන්න ඉතින් මෙයාට ඉවරක් නැති වැඩ. ලහට ගෙම්බ එකතු කරන්න පටන් ගත්තොත් ඉවරක් නැති වැඩ ගොඩක් තියෙනව නේද? මේ මේ ජීවිතේත් ඉවරක් නැති වැඩ ගොඩක් තියෙනව නේද? මොකක් හරි එහෙම වැඩක්වත් කරනවද දන්නේ නැහැ. අපේ ජීවිතේත් ඉවරක් නැති වැඩ ගොඩක් තියෙනවා මං අහලා තියෙන හැටියට. බලමු පොඩ්ඩක්. ඔන්න ලොකු දරුවාගේ ප්‍රශ්නයක් එනවා. කොහොම හරි ඒක විසඳනවා. ඉතින් හරියට මහන්සිලා විසඳනවා. ඒක විසඳනකොට දුරගේ ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ මහාන්සියලා ඒක විසඳනවා. ඒක විසඳනකොට රතු බිලක් ඇවිල්ලා. හා මහාන්සියලා ඒකත් ඉවර කරනවා. ඒක ඉවර කරනකොට අසනීපයක් ඇවිල්ලා. හා ගොඩ මහන්සියලා ඒක ඒකත් හොඳ කරගන්නවා. ඒක ඉවර කරනකොට කොහේ තරක මලගයක් ඇවිල්ලා. හා ඒකටත් ගිහිල්ලා ඇවිල්ලා බලනකොට මේ ලොකු ලොකු පුතාගේ ප්‍රශ්නේ ආයතරයක් පරණ තත්ත්වෙටම ඇවිල්ලා. දැන් මොකද කරන්නේ? ආයෙ ඒක හදන්න ඕනේ. ඒක හදනකොට ආයෙ පරණ ප්‍රශ්නයක්ම ආයෙ ඇවිල්ලා. එහෙනම් ලහට ගේම් එකක් එකතු කරනවා වගේද නැද්ද? නේද? මේක ඒකේ තේරුම මේව කරන්න එපා කියන එකද? නෑ කරන්න. අපි කරන්නේ පීඩාවෙන්. දැනගෙන නෙවෙයි කරන්නේ. නේද? මගේ දේවල් මගේ දේවල් කියලා අල්ලගෙන කරන්නේ. ඒකේ ස්වභාවය දැනගත්තා නම් මම මේ වැඩ ටික ඔක්කොම කරනවා. මාව පිච්චෙන්නේ දැවෙන්නේ. හරි. මාව ශාන්ත භාවයට පත් වෙනවා. මම හැම වැඩම කරනවා. මට හොඳට තේරෙනවා මම බලාපොරොත්තු හිටියේ මේ වැඩේ සිද්ධ වෙනවා කියලා. ඒ මම දැනගෙන කරන්නේ මේ ගෙම්බු පයින්නවා කොහොමද? කලින්ම දැනගන්නවා මගේ කියලා ගන්න බෑ කියලා. අන්න එහෙම මගේ කියලා ගන්න බෑ කියලා දැනගත්තාම වෙනත් කියනවා. ඒ කියන්නේ ආත්ම කොට ගන්න බෑ කියන එකයි ඔය කියන්නේ. ආත්මයක් කොට ගන්න බෑ කියන්නේ මට අවශ්‍ය විදිහට තියාගන්න මට අවශ්‍ය විදිහට පවත්වා ගන්න බෑ කියන එකයි. අන්න ඒක දැනගෙන ජීවත් වෙන ඇත්තෝ හැම වෙලේම ඉන්නවා මොන හරි දෙයක් කරනකොට ඉතාලම උපේක්ෂාවෙන් ඒක දිහා බැලෙන්නේ. ඇයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ. මූණේ gediyak ඇවිල්ලා තියෙනවා දකින්නකොට ඉතින් අපිට තරහ යන්නේ නැහැ අනුන්ගේ සිතුවිලි දිහා දැක්කට තරහ යන්නේ ඒවා සිද්ධ වෙන දේවල් කියලා අපි ප්‍රත්‍යක්ෂ කොට දන්නේ හින්දා. ඒවා කරන දේවල් නෙවෙයි වෙන දේවල් කියලා දන්නේ හින්දා. අන්න ඒ වගේ මුළු ලෝකෙම දිහා දැනෙනකොට ලෝකයේ තියෙන දේවල් හින්දා මේ හිත කම්පාවටපත් වෙන්නේ නැති වෙනවා. හරිද? ඇයි පුද්ගලවාදයෙන් ආත්මවාදයෙන් යාලා දිහා බලන්නේ නැති හින්දා. අපි කියන්නේ මෙහෙමනේ. මට පුළුවන් නම් මොකද එයාට බැරි. එහෙම කියන්නේ ඇයි? නේද? මේ විදිහමයි එහි කියලා හිතාගෙන නෑ. මෙතන සිද්ධ වෙන සිද්ධියත් එතන සිද්ධ වෙන සිද්ධිය දෙකක්. මට හිතෙන විදිහට නෙවෙයි තවත් කෙනෙකුට හිතෙන්නේ. ඒක දැනගත්ත අය සුවසේ මේ ජීවිතේ ඉන්නවා. හොඳයි. එහෙම වාසය කරන කෙනෙකුට පින්වත්නි මේ බලන්න දැන් මම මෙහෙම කියන්න. කර්මාන්ත ශාලාවක මැෂින් වගේක් තියෙනවා. හරිද? මේ මැෂින් මේ වැඩ කරන්නේ ඒ වගේ කරන්ට් එක උපදින විදිහට. නේද? ඒ වගේ කරන්ට් එක දාන විදිහට තමයි ඒ ඒවා තියෙනවා කියන්නකෝ. නේද? කරන්ට් එක දාන විදිහට තමයි හයියෙන් කරකිනවද හිමින් කරකිනවද කියලා තේරෙන්නේ. එතකොට අපේ සිත්වලත් පින්නත් නේ ඇති වෙන හැඟීම් අනුවද නැද්ද කලබලය නේද එකම සිද්ධියක් වෙනකොට දැන් අපි හිතමු මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි මට බයිනවා බයිනෝට එක එක්කෙනා හැසිරෙන්නේ එක එක විදිහට ඇයි ඒ කෙනාට ඇති වෙන චේතනාව වෙනස් වෙනවා එහෙනම් ඒ ඒ චේතනාව අනුව තමයි ඒ ඒ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ ඒක එයාගේ වැඩක්ද නෑ ඒ කියන්නේ කරන්ට් එක අපි හිතමු මේ චේතනාවට කරන්ට් එක කියලා කියන්නේ කියලා කරන්ට් එක හැදෙන විදිහට තමයි වැඩ නේද චේතනාව ඇති වෙන විදිහට තමයි වැඩ කරන්නේ. එහෙනම් අපි මොනවා වගේද? අපි එක එක කෙනා එක එක කෙනා ගත්තොත් එක එක කෙනා එක එක කෙනා මොනවා වගේද? මැෂින් වගේ. කරන්ට් එක උපදින විදිහට තමයි මගේ උපදින එකම සිද්ධිය වෙද්දී මට උපදින කරන්ට් එකයි මේ පැත්තට උපදින කරන්ට් එකයි වෙනස්. ওই ටික දැනුණා නම් අපිට හැම වෙලෙම එතන උපදින විදිහට තමයි එතන උපදින හැඟීම හැටියට තමයි වැඩ කරන්නේ කියලා. ඔන්න දැන් කර්මාන්ත ශාලාව ගැන ආයෙ යන්නකෝ. කර්මාන්ත ශාලා තියෙනවා. සමහර මැෂින් පරණ වෙලා වැඩ කරනකොට හරියට සද්දේ නේද? ඉතින් අපේ ගෙදරත් කර්මාන්තශාලාවක් වගේ. සමහර මැෂින් වැඩ කරනකොට හරිය සමහර මැෂින් වැඩ කරනකොට ජජ් ජජ් ජජ් කරලා හරියට සද්දේ. නේද? ඉතින් අපිට මැෂින් එක තරහ යනවද? සද්ද කියලා මැෂින් එක තරහ යන්නේ නැහැ. ඒක හදාගන්න පුළුවන් නම් හදාගන්න උත්සාහ කරනවා. නේද? අපේ ගෙදරත් මැෂින් වගේක් තියෙනවා. දැන් අපි කිව්වේ නේද? අපි ඔක්කොම මැෂින් වගේ කියලා. එතකොට අපේ අපේ ගෙදරත් වැඩ කරනවා. උදේ ඉඳන් හැන්ද කට්ටිය එකතු වෙලා. අන්තිම වැඩ කරනකොට මොකද සමහර ඒවා හරියට සමහර මැෂින් හරි සද්දෙයි. නේද? ජජ් ජජ් ජජ් ගාලා සද්ද ඉවරක් නෑ සද්ද උදේ ඉඳන් සද්ද. අන්නේ හැංගීම නම් තියෙන්නේ. කවදා හරි අපිට මේක අවබෝධ කරගන්න වෙනවද නැද්ද? සද්ද තියෙනවා ඉතින් මොකද කරන්න ඕනේ? ඔය ග්‍රීස් එහෙම දාලා හදන්න ඕනේ. සද්ද නැති වෙන විදිහට නැතුව කෑ ගහලා හරියන්නේ. බෑන්නා කියලා මැෂින් වල සද්ද හරියනවද? නෑ. නේද කරන්න ඕන දේ කරන්න ඕන. සද්ද අඩු වෙන විදිහට වැඩ වැඩ සකස් කරලා දෙන්න ඕනේ. ඒ විදිහට මේ ලෝකෙ දිහා අනාත්ම හැඟීමෙන් බලන කෙනාගේ හිත සාන්ත වෙනවා කියලා. මැෂින් එක තරහ යන්නේ නැහැ වගේ මිනිසුත් එක තරහ යන්නේ නැතු වෙනවා. හරිද? එතකොට ආත්ම කොට ගන්න බෑ කියලා දැනන කෙනාගේ හිත සාන්ත වෙනවා. අන්න ඒ සාන්තිය තමයි අර කිව්වේ අනුලෝමිකං කන්තිං පටලබති කියලා. හරිද? එතකොට අන්න ඒ ශාන්ත ස්වභාවය මේකේ පරම අර්ථය ඇත්තේ නිවනේ. මේ තියෙන වැරදි අර්ථයක් අපිට තියෙන මේක ආත්මයි කියලා වැරදි අර්ථයක් තිබුණා. මේ වැරදි අර්ථයෙන් හින්දා අපි මේක ආත්ම කොට ගත්තා. නමුත් නිවන කියලා කියන්නේ පරම පරම අර්ථයයි. හරි අවබෝධයයි නිවන කියලා කියන්නේ. අන්නේ නියම නියම අවබෝධය ඇති නිවනට මම ළඟා වෙන්න ඕනේ කියලා ඒ නිවනෙහි මේ වගේ වැරදි ආත්ම දෘෂ්ටි නැහැ කියලා Tamanට දැනවන මේ ආත්ම දෘෂ්ටිය හින්දා මං හරියට පීඩාව විඳා. වැරදි හැඟීම හින්දා හරියට පීඩාව විඳා. නේද? ඒ ඒ ඒ පීඩාවින්ද එක වැඩක්ද? නේද? ඔක්කොම අහක නැති දෙයක් නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන. මගේ නොවන දෙයක් මගේ කියලා හිතාගෙනයි මේ බොරු පීඩාවක් හදලා තියෙන්නේ. කවදාහක්වත් මගේ කරන්න බැරි දෙයක් මගේ කියලා හිතුවා කියලා මගේ වෙන්නේ නෑ. අන්න ඒ වගේ බොරුවට දුක් විඳලා තියෙනවා. ඒකද මේ දුක නැති කරගන්න නම් මේක අවබෝධ කරගන්න ඕනේ. කවදා හරි අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒ අවබෝධ කරගත්ත උතුම් නිවන අවබෝධ කරගත්ත අය ළඟ මේ වගේ වැරදි ආත්ම දෘෂ්ටි නෑ පරමාර්ථයයි තියෙන්නේ කියලා. අපි මෙච්චර කල් කතා කරපු ඒ වගේ අනිත්‍යයි කිව්වා නිවන නිට්ටයයි කිව්වා. හරිද? දැන් අපි මේ ලෝකය අනාත්මයි කියනවා නිවන ආත්මද? නෑ නෑ. නිවනවත් ආත්ම වෙන්නේ නැහැ. ඒකයි සබ්බේ ධම්මා අනාත්තාති කියලා සඳහන් කරන්නේ. සියලු ධර්මයන් සබ්බේ සංඛාරා අනිත්‍යාති කියන සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැබැයි නිවන නිට්ටයයි. සියලු ධම්මයන් සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ සබ්බේ ධම්මා අනිත්‍යාති කියන්න බෑ. මොකද නිවන නිට්ටය හින්දා. සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ ඇයි? නිවන ආත්ම වෙන්නේ නිවනවත් ආත්ම වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන්නේ ඒකයි මෙතන තියෙන්නේ පංචක් පංචස්කන් පංචස්කන්ධය අනාත්ම කොට දකින කෙනාට අනුලෝමික ශාන්තිය ලැබෙනවා. පංචස්කන්ධේ Nirodhaය පරම අර්ථයයි කියලා දකින කෙනාට සම්මත්ත නියාමය කියන මාර්ගසිත මාර්ගසිත නිවනට හේතු වෙන මාර්ගසිත පහළ වෙනවා කියලා සඳහන් කරන්න එකයි. ඒක පරම අර්ථයයි. හරිද? එතකොට වැරදි අර්ථයක්, වැරදි ආත්ම දෘෂ්ටියෙන් මේ නිවනට මෙහා තියෙන ඒ අවබෝධය නැති පරම අර්ථය දන්නේ නැති අය තුල තියෙනවා. ඉතින් ඒකින්ද කට්ටිය හරියට දුක් වෙනවා. දුක් විඳතර කමක් නැහැ මන්නම් කියන්නේ. මොනවා හරි මගේ කියලා මාත්‍රයක් හරි අන්තිමට ලැබෙනවනේ. දැන් කොච්චර කල්ලි කල්ලිදම් මගේ කියලා දේවල් එකතු කරනවද? නේද? අන්තිමට මරණයත් එක්ක ඔක මැරෙනකන් උත්සාහ කරලා අන්තිමට මොකුත්ම නැතුව මැරලා යනවා. මගේ කියලා කිසිම දෙයක් නැතුව ශරීරයත් මගේ නෑ. එතකොට මොකවත් නෑ. මරණාසන්න වෙනකොට තමයි හොඳට තේරෙන්නේ මේක මගේ නෙවෙයි කියලා. අන්තිමට මොකුත් නෑ, මොකුත්ම නෑ. මොකුත්ම නැති දෙයක් දුවන නැති දෙයක් පිටිපස්සේ දුවන අය කවුරු වගේද? මිරිගුවක් පිටිපස්සේ දුවන මුව රංචුව වගේ. ඇයි යාළු දුවන්න දුවන්න හති දුවන්න දුවන්න පිපාසයි වතුර මාත්‍රයක්වත් හම්බෙන්නේ නැහැ. අපිත් මගේ මගේ මගේ කිය කිය දුවනවා මේක මගේ දරුවා මගේ අරවා මගේ මෙව්වා මගේ කියලා දුවනවා. ඒ දුවන ගමනුත් හරිය වෙහෙසටපත් වෙනවා. හැබැයි අන්තිමට මගේ කියලා මොකක්වත් නැහැ. අර වේගෙන් දුවන මිරිගුව පස්සේ දුවන මුවරංචුවක් අපි දැක්කොත්. එයාලා හරියට මහන්සි වෙනවා නම් වතුර හොයාගෙන යද්දී අපිට මොනව හිතේද? අනේ පව් කොච්චර වේගෙන් දුවනද අන්තිමට වතුර මාත්‍රයක්වත් මෙයාලට හම්බෙන්නේ නෑ නේ කියලා දුක හිතෙන්නේ නැති නේද? දුක හිතෙනව නේද? එහෙම ඌරංචුවක් දුවනවා දැක්කොත්. දුවලා දුවලා අන්තිමට ওই කට්ටියට වතුර පොඩ්ඩක් හරි හම්බ වෙනවා නම් කොච්චර දෙයක්ද අපේ දුවපියකට පොඩ්ඩක් හරි දුවපියකට පොඩ්ඩක් හරි සාධාරණයක් තියෙනවා නේ කියලා අපිට දුක හිතෙනවා නේද? අපි දිහා බලන් ඉන්න රහතන් වහන්සේට කොහොමද දන්නේ අපි ගැන හිතෙන්නේ? පරමාර්ථය අවබෝධ කරගත්ත රහතන් වහන්සේට අපි ගැන හිතෙන්නේ නැති කොහොමද? අන්න අර මෝරංචෝ ගැන වගේ තමයි මගේ මගේ ගියාගෙන දුවනවා අන්තිමට මොකක්වත් නැහැ. මගේ කියලා මොකක්වත් නැහැ. අනේ පව් මේ කට්ටිය දුවනවා කියලා හිතනවා ඇතිනේ. ලැජ්ජා කරාද මම? <laughs> ලැජ්ජා කරන්න ඕනේ. ඒක යමක් හිතන්න ඕනේ අපි. වැරදි වැරදීම හැදුවේ නැත්නම් මොකද වෙන්නේ? හැමදාම හැමදාම දුක් විඳින කල්පනාව. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති සියලු ධර්මයන් අනාත්මයි කියන එක ප්‍රඥාවෙන් දකින කෙනා අතනිබ්බින්දති දුක්ඛේ එයා දුකෙහි කලකිරෙනවා මම ආයෙ දුක් විඳින්න ලැස්ති නෑ මේක ආත්ම කොට අරගෙන මම පුළුවන් තරම් දුක් විඳා ආයෙ දුක් විඳින්න ලැස්ති නෑ දුකෙහි කලකිරෙනවා අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විස්තිය කලකිරිත දේ තියාගන්නේ දුක නැති කරගන්න මාර්ගය පාද ගන්නවා දුක නැති කරන මාර්ගය පාද ගන්නේ Tamanට දැනෙනවා නම් මේ අනාත්ම දෙය මම ආත්ම කොට ගත්ත හින්දායි මේ සියලු ප්‍රශ්න නමුත් මේක නැවත නැවත නැවත නැවත ගැනෙනවා නම් මේකට වැඩ පිළිවෙලක් තියෙනවා. බණ අහනකොට දැන් මේ කිව්වේ ඔක්කොම ඇත්ත කියලා හිතුණාට එළියට ගිහිල්ලා ටිකක් වෙලා අධ්‍යයනය මොකද වැඩේ? දැන් මම දුරකථනයක් අමතුමක් දීලා මගේ පුතේ පරිස්සමෙන් ඉන්නව නේද මගේ පැටියෝ කියලා නේද? දැන් මම පටන් ගන්නකො මං ගෙදර එනකන් ඉන්න කියලා. ඒක එහෙම කතා කරන්න ඕනේ. නමුත් ඇතුළ පුච්චගන්නේ මගේ නොවන බව දැනගෙනම නේද? ඒ දරුවාගේ යහපත සඳහා අපි බැඳීම් නැතුව මගේ කියලා කතා කරනවා. හරිද? තේරෙනවද කියන එක? නේද? එහෙමයි ඒ කියන්නේ ඒ දරුවන්ගේ යහපත සඳහා යාළුවා නිර්මාණය කර ගැනීම සඳහා යාළුවා ගැන අනුකම්පාවෙන් කරුණාවෙන් කතා කරන නමුත් මට දැනෙනවා හොඳට මගේ කියලා ගන්න. එතකොට මට බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. අන්නේ අවබෝධයේ අවබෝධයෙන් ජීවත් වෙනවා. ඉතින් ඒ සඳහායි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් ඒකින්ද මහා චත්තාරීසාකාර භාවනාවේදී ඔය වගේ පංච පාදානස්කන්ධය ගැන විවිධ ආකාරයෙන් 40 ආකාරයකින් මෙනෙහි කරලා පංච පාදානස්කන්ධයෙන් හිත අතමුදවා ගන්න විදිහ තමයි තියෙන්නේ. ඒක පැහැදිලිද නැද්ද? අන්තිම වශයෙන් මම අහන මේ අත්තන්ගෙන් ඔය විදිහ මෙනෙහි කිරීමක් කරොත්, හරි මෙනෙහි කිරීමක් කරොත් පංච පාදානස්කන්ධයෙන් හිත ගැලවෙනවද නැද්ද? නේද? හිත ගැලවෙනවා. එතකොට පීඩාකාරී තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒකද තාමත් ජීවමාන ධර්මය අපි සන්තකේ පැහැදිලිවම තියෙනවා. මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා තේරෙන හැටියට. ඒකින්ද මේ වටිනා ධර්මය සාකච්ඡා කරලා මේ අය වෙනුවෙන් ඉදිරිපත් කරගන්න නිවසට වෙලා ධර්මය ශ්‍රවණය කරන අයට ඒ ධර්මය ලබා දෙන්න මටත් ඒ වගේම මේ අයටත් අවස්ථාව ලැබුණේ මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු කරන ධර්ම ශ්‍රවණය කරන පිරිසින්ද තමනුත් ධර්ම ශ්‍රවණය කරන ගමන් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට මේ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියන අදහසින් දායකත්වය දැල්ලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිසින්දයි ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ලැබුණ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. ධර්මයේ ඇහිලා කුසලයක් උත්පාදනය වෙන වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරපැත්තන්ට උතුම් අවබෝධය පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි